අද ප්‍රශ්න තියෙනවානේ. නේ හොඳයි. ඉතින් මම සුපුරුදු පරිදි ආරාධනා කරනවා ප්‍රශ්න මේ ලිඛිත ප්‍රශ්න වලින් අපේ ධර්ම සාකච්ඡාව පටන් ගන්න කියලා. දේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. Dear venerable sir, during today's early morning Pariyanka meditation session, as usual, I focused my attention on the stream of air going in through my nostrils and going out, and the pressure of the contact made on the area below the nostrils. I settled down to a calm, brief, quiet quietude. Then I heard the gong being struck it was 5 a.m. I then focused my attention on the sound of the gong being struck for the last time and how the sound diminished slowly, reverberating into nothingness. Instantly, I became aware of a blank space before my mental eye, like a blank television screen. I observed this for a minute or two till it also vanished. Then gradually I became aware of other sounds, especially the loud buzzing that goes on in the ears from the insect world around us or the wiring inside of us. Venerable Sir, please let me know if I am on the correct track in the walking meditation, which I commenced about 7 a.m., as usual, I began by observing my posture and body standing on the strip of choir matting. I lifted the left leg, moved it forward and down to place the foot on the rug, making special note of the contact of the foot on the rug and how it felt. Likewise, the right foot. Apart from the roughness and needle sharp fibers pricking me underfoot and hurting the swollen bunions of my sore feet, perhaps injuring them too, I noticed sharp piercing pains in the ankle bones along the top of my foot also and toes. I felt these piercing pains even up near where the spine ended in the coccyx bone. I knew it was a pain uh, originating from a slight chip the bone had sustained from a fall long time ago. It had now uh, it had now begin, begun to deteriorate, causing great pain when sitting on a cushion. Even the kneecap of the right left right leg is not free of pain when I do the walking meditation. Venerable Sir, all these pains come like lightning flashes and disappear, but they come up all the time. Sometimes I am not aware of them when I am in rather a deep meditative mood. I felt some joy when I I felt some joy when I noticed that no intervening thoughts intruded between the placements of the alternating left foot and right foot. I noticed that I was able to keep out intruding thoughts during the whole length of the choir rug, about 30 odd footsteps. Venerable Sir, am I doing this right? I would be very grateful if you could let me know this Very respectfully, Teruan Saranai. හොඳයි. ම්ම්. So if you can maintain your sort of some equanimous attitude while you are say if you are considering walking meditation, say you are maintaining some equanimous attitude and you are feeling certain pains. It's true that uh, maybe pains, but uh, you can look at in another way. Say, uh, if your mind turning towards pain, I mean, the aspect of pain or feeling, if we interpret it in, in general, that's also fine. On the other hand, we can consider them, uh, consider in the element side. Now, the four elements are there. Four elements have the, say, general characteristics. Some basic, uh, preliminary characteristics are there. So, either way, you, um, both, both, um, uh, sides are okay. I mean, both ways are okay. You can go towards the element characteristics or you can consider the pains what you are feeling. Main thing is, I mean, if you can maintain your attention, if you can maintain your mindfulness there without distracting to other things, then you are doing well. So that actually the meditation has to be quite simple. So while you are doing it, you have to feel relaxed in a kind of a quiet, uh, calm, relaxed attitude and you are simply doing it i mean maintaining kind of a beginner's mind you might have uh, read there's a beautiful book called uh, beginner's mind zen mind uh, from uh, uh, Sunyuru Suzuki. It's a Zen book, and he emphasized that to maintain this beginner's mind. So it's a really important. So if we have some kind of a analytical approach, then we are sort of going in a wrong direction. So we have to have a very open very uh, kind of a uh, receptive, open attitude. And then we are simply experiencing these phenomena, and they are changing, and we are we have no any preferences. Whatever appear, we are ready to accept. So that is the kind of attitude. So then there is no stress. So if there was stress, even after the meditation, it will reduce, diminish, it will go away. And uh, sitting. Uh, are you feeling any kind of i mean uh, calmness kind of relax um, attitude or are you sort of during the sitting uh, are you feeling any more distractions what is the, what is the comparison like uh, no i i'm uh... Hari, keep going Yes, um, when I'm able to meditate for a long period, I find that I can get over. I'm not uh, observing the pain. I'm uh-huh. able to go transcend the pain. Right. So, can you be with pain without uh, making any aversive thoughts? Um, very short yeah, I mean, pains are short. They come and go. Yeah, yeah. And after they disappear, are you coming back to breath or? Yes. You are coming back to breath. Yeah, yeah. Okay, doesn't matter. So, thing is, if we are sort of able to main, uh, establish fair amount of mindfulness, fair amount of concentration. So, when pain occurs, we can uh, see it very clearly. But if we immediately go to watch uh, pain, then we don't have the correct uh, sort of enough strength to look at it. And uh, again, uh, if we are not enough mindful, then we might have a kind of a aversive thoughts, kind of a resentment towards the pain. So when we are ready, then we can maintain uh, this kind of equanimous attitude. We are maintaining kind of a distance between pain and the watching mind. So we, we are detached from the pain. We are watching the pain detached. And so it is like someone else's pain and we are simply watching it. So if you can maintain that attitude, then looking it at looking at pain is all right. Nice. Yeah, yeah. Okay. Then. Okay. Sukhi hope. ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ අවවාද පරිදි දැනට මාස 7කට පමණ කාලයක සිට චිත්තානුපස්සනාව වඩමි. මෙය භාවනාවක් වශයෙන් ඔබ වහන්සේගේ අවවාද පරිදි එදිනෙදා කටයුතු වලදීද පුරුදු කළෙමි. සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී සිත දෙසට සිහිය පිහිටුවාගෙන භාවනා කරමි. එහිදී පෑ භාගයකට වැඩි කාලයක් සිතුලි වලින් තොරව භාවනා කළ හැකි. දුර්වල සිතවිලි පැමිණියත් භාවනාවට බාධාවක් නොවේ. පර්යංක භාවනාව. සක්මන් භාවනාවෙන් පසු පර්යංකයට පැමිණි විටද සිතවිලි වලින් තොර නිදහස් තැනක සිත පවත්වාගෙන භාවනා කළ හැකිය. සමහර විට මුලින්ම සිතවිලි පැමිණ ක්‍රමයෙන් සිත සංසුන් වේ. මෙසේ පැයකට වැඩි වේලාවක් භාවනා කළ හැක. සමහර විටක සිත ගල් වී ඇතිසේ දැනේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ තව දුරටත් භාවනාව දියුණු කර ගැනීමට උපදෙස් පතමි. තෙරුවන් සරණයි. මට පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද කාගෙද කියලා? තේරුවන් සන්න. ඉඳගෙන භාවනා කරද්දී මේ ආනාපාන සතිය කරන්න යනවද නැත්නම් මොකක්වත් කරන්න තු නිකන් බොහොම සැහැල්ලුවෙන් හිත දිහා බලන් එකක්ද කරන්නේ? නිකන් සැහැල්ලුවෙන් ඉඳගෙන ඔබ වහන්සේ කියන්නේ. ඔව් නිකන් හිත දිහා බලන් ඉන්නවා. එතකොට නිකන් තද වෙන ඇඟ තද වෙන්න ගන්නවද? ඇඟ තද වෙන්න ගන්නේ නෑ ස්වාමීන් වහන්සේ. මොකද මොකක් හරි මේකේ අර අන්තිමට වගේ දෙයක් තියෙනවා. නෑ සිත ගල් වෙනවා. නිකන් සිත කිසිම හිත ගල් වෙනවා. හිත ගල් වෙනවා. <laughs> <laughs> ඒක කොහොමද වෙන්නේ? ඒක නිකන් අර රබර් ප්ලාස්ටික් එකකට වතුර වැටුනට අල්ලන්නේ නැහැ වගේ සිතුවිලි මේ අල්ලන්නේ නැති ගතියක් තියෙනවා. ගතියක් තියෙනවා. ඒකද මේ අදහස් කළේ. ඔව් එහෙමයි සම්මහන්සේ. ආ ඒකේ වරදක් නැහැ. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි ඒ කියන්නේ ටික ටික හිත මේ විපස්සනා පැත්තෙන් වැඩෙන්න වැඩෙන්න හිතේ හිතේ ඇති වෙනවා එක්තරා අන්දමක විරංජන වීමක් කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ. කියන්නේ විරාග ස්වභාවය එන්න එන්න වැඩි වෙනවා. එතකොට හිතට අර අරමුණු ආවට හිතේ රඳන්නේ හිත ඒවා ග්‍රහණය කරන්න යන්නේ නැහැ. ඒක මේ ඒක තමයි ඒක ඇවිල්ලා විපස්සනාවේ ප්‍රතිඵලයක්. ඉතින් අපි අර ඉස්සල තරම් දේවල් අල්ල බදා ගන්න යන්නේ නැහැ. ග්‍රහණය කරන්න යන්නේ නැහැ. උපාදාන කරන්න යන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ අනිස්සිතෝච විහෙරති. දැන් මේවා නිෂ්ත්‍රේ කරන්න යන්නේ නැතුව, ඇසුරු කරන්න යන්නේ නැතුව මෙවෙන් අයින් වෙලා, වෙන් වෙලා එයා බොහොම නිදැල්ලේ ඉන්න දැන් හරි කැමති. නිස්කලංකව ඉන්න කැමති. මේවත් එක්ක ඉන්න ඉන්න ඉඳිමින් ඉන්නාට වඩා. ඒ නිසා සිතුවිලි එන්න හැදුවත් ඒගොල්ලෝ ඒගොල්ලෝ يعني පැත්තෙන්ම යනවා. ඒ කියන්නේ බාහිරින්ම ඇවිල්ලා යනවා. ඇතුළට එන්නේ නැහැ. මොකද ඇතුළ දැන් අපි තමයි මේගොල්ලන් ඇතුළට අරගෙන කන්න බොන්න දීලා නඩත්තු කළා කතන්දර හදාගන්නේ. දැන් ඒ ඒ ස්වභාවය අර්ථය තුල අඩු වෙනවා. ආවහම නිකන් හරියට මේ හිතන්න දැන් දැන් අපි ඉන්නවා කියලා gedara ඉඳද්දී අපි අකමැති වෙලාවක අමුත්ත වෙනවා. ඉතින් අපිට මහ වදයක් නේ එතකොට. ඉතින් අපි මුකුත් සලකන්නේ නැතුව හිටියොත් ඉතින් අපේ සැලකිලි නැති හින්දා ඒගොල්ලෝ යනවා යන්න. අන්න ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ. ඉතින් ඒ හින්දා මෙතෙන්දී ඒ කියන්නේ මේ අවස්ථාවේදී සිතුවිලින් නාවා කියලා ප්‍රශ්නයකුත් නැහැ. ආපහු ඉක්මනට ගියා කියලා ප්‍රශ්නයකුත් නැහැ. ඔව්. ඉතින් අපේ දැන් සිතුවිලි නැතුව ඒ කියන්නේ හිත නිකන් හිස් ස්වභාවයක තියාගෙන ඉන්න පුළුවන් තත්ත්වය තියෙනවද දැන් වඩලා? කොච්චරලා ඉන්න පුළුවන්ද? පැයකට වැඩි වෙන්න පුළුවන්ද? පුළුවන් එතකොට නිකන් ගැඹුරකට මේ සමාධියකට වගේ යනවා තේරෙනවද නැත්නම් මතු පිටම ඉන්නවා වගේද තේරෙන්නේ? සමාධියකට යනවා ගැඹුරකට යනවා තේරෙනවා. තේරෙනවද? තේරෙනවා. හොඳයි. පැයක් ඉන්න පුළුවන් නේ? ওই වගේ වෙලා ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. එතකොට සක්මන් කරද්දී එතකොට මොකද්ද කරන්නේ? ඒත් මේ ඉරියව් මොකද්ද මේ වදින දේවල් වලට හිත යොදවමින් යනවද නැත්නම් දෙන්දෙත් හිත දිහාම බලනවා කියලා මේකේ කියලා තින්නේ. එහෙමයි සාරා. එතකොට ඒ දැනෙන දේවල් වලට මොකද වෙන්නේ? ඒවා ඇතුළට එන්නේ නැතුව යනවද? කියන්නේ S2 අරගෙන දැන් හිත දිහා බලාගෙන යනවා. ඉතින් වටපිට පේනවා. එතකොටත් ඔය தත්ත්වය තේරෙන්නේ නැද්ද? එහෙම තියනවා කියලා. පිට බලමින් නෙවෙයි සක්මන් භාවනාව කරන්නේ ස්වාමීන් පොඩ්ඩක් එහෙම කරලා බලන්න. කියන්නේ මෙතෙන් දැන් තියෙන්නේ අපි අපි පොඩ්ඩක් අපිවම පරීක්ෂා කරලා බලන්න ඕනේ. දැන් මොකද හිතේ தත්ත්වය? කියන්නේ හිත ටික ටික ටික ওই පැත්තට යන්න යන්න හිත අරමුණු වලින් තොරව ඉන්න කැමැත්තක් දක්වන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ ස්වභාවය දැන් ටික ටික වර්ධනය කරන්නයි තියෙන්නේ. අපි දැන් බලෙන් හිතට අරමුණු දෙන්න නරකයි. කියන්නේ දැන් අපි ඉස්සර නම් කරන්නේ අරමුණ තුලම හිත පිහිටවනවනේ. දැන් ඒකෙන් අයින් වෙන්න ඕනේ. දැන් ඒක අතහැරලා අරමුණට දැන් හිත නංවන්න අවශ්‍ය නැහැ. හිත බොහොම නිදහස්ව තියාගන්නයි තියෙන්නේ. වාඩි වෙලත් හිත බොහොම නිදහස්ව තියාගෙන ඉන්නවා. ඒ තියාගෙන ඉන්නකොට හැබැයි දැන් කියන්නේ සමාධිය හැම දැන් දිගටම මේ භවනා කරනවද හැමදාම භවනා කරනවද සමාධියේ පැයක් හැමදාම වගේ ඉන්නවද? ගෙදරදී ස්වාමීන් වහන්සේ ගෙදරදී භවනා කරනවා පැයක් විතර ඒ වුණාට ගෙදරදී මෙච්චර සමාධියක් වැඩුන්නේ නැහැ. කමන්නේ සමාධිය පොඩ්ඩක් වැඩුණාට කමන්නේ නැහැ. පස්සේ බලන්න ටික ටික දැන් ඔය අපි සමාධියේදී යම් තත්ත්වයක් අත්දකින්නවනේ. සම්පූර්ණයෙන්ම يعني يعني සිතුවිලි වල සිතුවිලි වලින් වෙනත් අරමුණු වලින් පීඩාවක් නැති තත්ත්වය සමාධිය දක්ිනවා. ඒ తত্ত্বය එච්චරම මේ ගැඹුරකින් නෙමෙයි ඊට වඩා අඩු ගැඹුරකින් අඩු ව්‍යායාමයකින් නැත්නම් අඩු වීරයකින් ගන්න පුළුවන්ද? මේක ස්වාභාවිකව ටික ටික වැඩෙනකොට නිකන් අඩු සාමාන්‍ය දෙයක් බවට වගේ පත් වෙනවද කියලා බලන්න. වාඩිලා ටික වෙලාවකින් අර නැතුව කියනකොට සමාධිමත් වෙනවා ස්වාමීනි. සමාධිමත් වෙනවා. හොඳයි. ඒකේ වරදක් නැහැ. එහෙම වෙන්න දෙන්න. තව ටිකක් ඔය ප්‍රගුණ කරන්න. වරදක් නැහැ. පස්සේ ටික ටික මේක නිකන් සාමාන්‍ය දෙයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ හිත දැන් ඇවිදිනකොටත් හිත හිත තියෙන්නේ නිදහස්ව. හිත නිකන් හිස්ව තියෙන්නේ. හිතන්නේ හිත නිකන් නතර වෙලා වගේ තියෙන්නේ. ඊළඟට අපි තමු අතු ගන්නවා කියලා. අතු ගන්නකොට ලොකු මේ අපි මානසිකව සම්බන්ධ වෙන්නක් අවශ්‍ය නැහැනේ. අපි ඕකේ හිත හිත කල්පනා කර කර තරම් කරන්න දෙයක් නෙමෙයි අතු ගෑම වගේ සරල දෙයක්. එතෙන් බලන්න මේ කය අතු ගන්නවා හිත නිදහස තියෙනවා. අන්න ඒ වගේ බලන්න අනිකුත් ඔය සරල කටයුතු වල දෙද්දී කයට ඒ කටයුතු කරන්න දීලා හිත නිදහසේ තියාගන්න. ඒ විදිහටත් කරා ගෙදරදී ස්වාමීන් වහන්සේ ඒ විදිහට කරන්න කියලා කිව්වනේ අවුරුදු එහෙම හැකියාව තියනද දැන් එහෙම? එහෙම තරම් දුරට හැකියාව තියෙනවා ඒ ඒ හැකියාව තමයි අපි ටික ටික ප්‍රගුණ කරන්න ඕනේ. ඊළඟට අපි අනිකුත් කටයුතු කරද්දී පිරිස එක්ක හැසිරෙද්දී අපේ හිතට දැන් කෙලෙස් එනවා. ඒ ටික කොහොමද අපි නිදහස් කරගන්නේ? ඒවැයි කොහොමද අපි ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව, එතන ඊතර කොහොමද මේ හිත නිදහස් කරගැනීමෙන් හිත එහෙම නැත්තම් ඉතින් ඒව ඔස්සේ යන්න නොදී ගියත් ඉක්මනට අරගනිමින් යන්න යන්න තේරුම් ගනිමින් යන්න ඕන. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. පින්වත් ස්වාමින් වහන්සේ දාණය ගැනීමේදී මුලින්ම ප්‍රත්‍යාවේක්ෂා කොට දාණය ගතිමි. දාණය ගන්න අතරදී ආයතනය අනිත් ආයතන අනිත්‍ය භාවනාවේදී දිව සම්බන්ධ කොටසෙහි අනිත්‍ය ස්වභාවය අනිත්‍ය බව මනසිකාර කරමින් ආහාර ගතිමි. එනම් දිව දිවට දැනෙන රසය දිවේ විඥාණය ස්පර්ශය විදිමි. චේතනා රසය කෙරෙහි ඇතිවන ආශාව හේතුන් නිසා හටගන්නා ඵල ලෙස මනසිකාර කිරීමට පුරුදු පුරුදු වී සිටිමි. ඒ අතරම ආහාරය සපනවා ගිලිනවා ආදී ලෙසත් සිත පවත්වමි. මේ ආකාරයේ දිගටම කරගෙන යාම සුදුසුද ස්වාමින් වහන්ස. නැතිනම් කෙසේ සිදු කළ යුතුදයි කරුණාවෙන් පහදා දෙනු මැනවි. තෙරුවන් සරණයි. එතකොට ආහාර ගන්න නැතුව අනිත් වෙලාවෙදි මොකද දන්නේ කරේ? පොඩ්ඩක් මට ඒක කියන්න පුළුවන්ද? කාගේද ප්‍රශ්නේ? අනිත් වෙලාවෙදි භවනා කරේ නැද්ද? ආහාර ගන්න එක ගැන තමයි තියෙන්නේ. මේකේ කමක් නැහැ අපි එහෙම හොඳයි කියමුකෝ මේ අනිත් වෙලාදී කරපු විදිහේ පොඩ්ඩක්. ඊය නැහැනේ. කැමති නැද්ද කියන්න? හොඳයි ඒ කියන්නේ මේ ආහාර ගනිද්දී උනත් මම දන්නේ නැහැ. එක එක එක එක අයට ඉතින් එක එක විදිහට තමයි ඉතින් කියන්න වෙන්නේ. අපිටම දැන් හිත සෑහෙන්න දැන් මේ ඉස්සෙල්ලා මෑණි කෙනෙකුට කතා කරේ අපි මේ මෑණියෝ දැන් චිත්තානුපස්සනාවේ යෙදෙන්නේ. ඉතින් හිත සින්දහස තියාගෙන යන්නේ. එයා ඒ මෑණියන්ට වගේ කෙනෙක් නම් ප්‍රත්‍යවේක්ෂාවක් ওই විදිහට හිත හිතා යන්න අවශ්‍ය නැහැ. එතෙන්දී මේ ආහාර ගන්න එක බොහොම සරල දෙයක්. ඒකේ ලොකුවට හිතන්න දෙයක් නැහැ. හිත නිදහස්ව තියාගන්නවා කියන්නෙම ලොකු ප්‍රඥාවක අපි ඉන්නේ. يعني හිත නිදහස් නම් හැම දෙයක්ම හොඳින් තේරෙනවා. හැම දෙයක් ගැනම සතිමත්. සතියේ සතියේ හරියට නිකන් gedeට්ටා වගේ තමයි මේ නිදහස් බව ලැබුවා කියන්නේ. දැන් ඕක ඉතින් ධර්මයෙන්ම වචනයක් කියනවා නම් එක්තරා අවස්ථාවක මම මේ කතාව නම් නිතරම කියලා තියෙනවා. එක්තරා අවස්ථාවක මේ මේ සිද්ධවීම සිද්ධ වෙනවා උන්නාභ බ්‍රාහ්මණ සූත්‍රය කියලා. ඒකෙදි මේ මේ උන්නාභ කියන බ්‍රාහ්මණයා ඇවිල්ලා බුදුරජාන් වහන්සේගෙන් අහනවා භාග්‍යතුන් වහන්සේ මොකද්ද මේ දැන් මේ ඇහෙන් අරමුණු ගන්නවා ඊළඟට කනෙන් සද්ද අරමුණු ගන්නවා ඊළඟට දිවෙන් රස අරමුණු ගන්නවා නාසයෙන් ගන්ධ අරමුණු ගන්නවා, කයෙන් ස්පර්ශ අරමුණු ගන්නවා. දැන් මේ එකක්වත් මිශ්‍ර වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇහැට ඇහැට විතරයි හැකියාව තියෙන්නේ රූප අරමුණු ගන්න. ඇහැට බෑ සද්ද අරමුණු ගන්න. ඉතින් මේ විදිහට විස්තර කරලා යාහනවා මේ ආයතනවල ආයතනවලට පිහිට ආයතනවල නිකන් ඔක්කොම ගිහිලා එකතු වෙන තැන මොකද්ද කියලා අහනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා ආයතනවලට ඒ ඔක්කොම ගිහිලා පිහිට වෙන තැන තමයි මනස කියලා. ඊළඟට මනසට පිළිසරණ මොකද්ද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මනසට පිළිසරණ සතියයි කියලා. ඊළඟට සතියට පිළිසරණ මොකද්ද කියලා අහනවා. සතියට පිළිසරණ විමුක්තියයි කියලා කියනවා. විමුක්ත වෙච්ච ස්වභාවය. ඊළඟට විමුක්ත වෙච්ච ස්වභාවයට මොකද්ද පිළිසරණ කියලා අහුවම නිවනයි කියලා කියනවා. ඉතින් දැන් මේ විමුක්ත වෙච්ච ස්වභාවය කියන එක තමයි ඔය తాවකාලික වශයෙන් අපේ ඔය ශුන්්‍යතා නිමිත්ත අපන්හිත මට්ටම් වලදී අත්දකින්නේ. ඒ කියන්නේ හිත හොඳට අරමුණු එක්ක සිටියා අරමුණු ඇසුරේ ගාලේ ගත කරා එහෙම ඉඳලා ඉඳලා සෑහෙන්න කාලයක් තිස්සේ විපස්සනාව වැඩිම හරහා ත්‍රිලක්ෂණය හොඳට වැඩිම හරහා ටික ටික දැන් අරමුණු වලින් විරංජනේ වීමක් වෙනවා අරමුණු වලින් ඈත් වීමක් වෙනවා ඈත් වීමක් වෙලා හිත හිත දැන් අර අරමුණු සහිත සතියේ ඉඳන් අරමුණු රහිත සතියට යනවා ඒ අරමුණු රහිත සතිය කියන්නෙම හිත දැන් తాවකාලික ඔන්න අරමුණු වලින් විමුක්තයි අරමුණු වලින් ඈත් වෙලා අරමුණු වලින් නිදහස් වෙලා. తాවකාලිකයි හැබැයි. තාම කෙලස් තියෙනවා. කෙලස් විදින් විද එනවා. හැබැයි తాවකාලිකව ඔන්න විමුක්තයි. අපිට ඒ විමුක්ත ස්වභාවය, හිස් ස්වභාවය, නිදහස් ස්වභාවය, සරල ස්වභාවය, සරල සතිය අපිට දිගට පවත්වන්න පුළුවන් නම් ඒ හොඳටම ප්‍රමාණවත්. ඒ කියන්නේ ඒකේ ප්‍රඥාවේ සෑහෙන මට්ටමක් එතන තියෙන්නේ. ඉතින් ওই ස්වභාවය පවත්වන්න පුළුවන් නම් අලුතෙන් මෙනෙහි කරන්න කියලා දෙයක් අවශ්‍ය නැහැ. ඉතින් අපිට මේ ස්වභාවය පවත්වමින් අපි කරන හැම දෙයක්ම දැනුවත් භාවයක් තුළ තමයි සිද්ධ වෙන්නේ. අපි අතීතයේ ඇත්තෙත් නෑ, අනාගතයේ ඇත්තෙත් නෑ. සිතුවිලි අතීතයට හෝ අනාගතයට යන්න නම් අනිවාර්යෙන් හිතේ සිතුවිලි තියෙන්න ඕනේ. අපි වෙක්කන් යන්නේ අතීතයට සිතුවිලි හරහා. අපි වෙක්කන් යන්නේ අනාගතයට සිතුවිලි හරහා. දැන් මේ එකක්වත් නෑ. හිත සම්පූර්ණයෙන් නිදහස්, සරලයි. මේ தත්ත්වය තුළ තනිකරම හිත තියෙන වර්තමානයේ. එතකොට වර්තමානයේ හැම සිද්ධ වෙන හැම දෙයක්ම සෑහෙන දැනුවත් භාවයක් හොඳ සති සම්පජඤ්ඤයක් ඒක નિરાයාසයෙන් ස්වාභාවිකවම පිළිහිටනවා මේ මට්ටමේදී. ඉතින් මේ මට්ටමේදී අපිට කරන්න තියෙන්නේ මේ මට්ටම පුළුවන් තරම් පවත්වන එක. ඒකයි අර බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ බොජ්ජංග වඩනකොට ඒ ඒ මට්ටමේදී කරන්න තියෙන්නේ මේ විවේක නිසිතං. විවේකයේ ඇසුරු කරන්න තියෙන්නේ. මේ ලැබිලා තියෙන්නේ මේ චිත්ත විවේකයක්. ඒ චිත්ත විවේකය ඇසුරු කරන්න ඕනේ. ඊළඟට විවේක නිසිතං විරාග නිසිතං. දැන් එන අරමුණු කෙරෙහි උපාදානයක් නැහැ. ඔය අතරහැරීම දැමමක් තියෙන. අනිතෙන්ද ඒ විදිහට යන්න ඕනේ. ඉතින් අර මේ වගේ කෙනෙක් නම් ඉතින් මේ වගේ මට්ටමක් දැන් විපස්සනාවෙන් ගිහිල්ලා ස්පර්ශ කරන කෙනෙක් නම් දැන් ආය අමුතුවෙන් මේ ප්‍රත්‍යවේක්ෂා කරන්න කියලාවත් බුද්ධානුස්සති කරන්න කියලාවත් නැත්තම් අපි හිතමු තා මොනවා මොන හරි මරණාසුති කරන්න කියලාවත් ඔය මොනවා හරි දේවල් වලින් ඔළුව පුරව ගන්න අවශ්‍ය නැහැ. දැන් මේ ධහමේ සෑහෙන මේ ගැඹුරක ඉන්නේ. ඉතින් අපි හිතමු ඊට මෙහා කාට හරි ඉතින් ලොකු තාම ඉතින් ඔය අපි තුමු භාවනාවක් පටන් ගත්තම කාලේ කෙනෙක් නම් ඉතින් කමක් නැහැ පොඩ්ඩක් අර කෑම බීම හරහා හිත නිකන් වෙන වෙන අරමුණු වලට අනවශ්‍ය විදිහට දිගට යනවා නම් ඉතින් පොඩ්ඩක් ප්‍රත්‍යවේක්ෂාවක් කළා මේ ඇයි කෑම ගන්නේ කියන අරමුණ පොඩ්ඩක් මතක් කරගත්තට වරදක් නැහැ. ඉතින් අර තම තමා ඉන්න මට්ටම් වලින් තමයි මේ ඒක කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දානශාලාවේ දානය ගනිමින් සිටින විට සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලිය හොඳින් වැටහිනි. ආපෝ තේජෝ වායෝ පඨවි සියල්ලේ ක්‍රියාකාරීත්වයක් පමණක් ඇති බව වැටහුණි. ඉන්පසු නිතර හැම ක්‍රියාවකදීම එලෙස සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් ලෙස බැලීමට සිටේ. එහි වරදක් තිබේද? කරුණාකර පහදා දෙනමෙන් දෙපා කමල් නැමෙද ඉල්ලා සිටිමි. හොඳයි. මේ එහෙම වරදක් නැහැ. කියන්නේ අපිට ධාතු ස්වභාවය බලන්න ධාතු ස්වභාවය තේරුම් ගන්න දැක ගන්න කිසිම ඉරියව්වකවත් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ සියලු ඉරියව් මේ සඳහා වළංගුයි. අපි කරන සෑම ක්‍රියාවක්ම වළංගුයි. අපි ඒ කියන්නේ ධාතු මනසිකාරයේ බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ යථාටිතං යථාපනිහිතං ධාතුසෝ පච්චවෙක්කති. මේ ඕනම ඉරියව්වකදී මේ ඉන්නම ආකාරයෙන් ඕන ඉන්න අවස්ථාවකදී යථාතිතං යථාපනිහිතං මේ ඕනම කටයුත්තක් කරන අවස්ථාවකදී ඕනම ප්‍රනිධියක් ඕනම අවස්ථාවක තියෙන වෙලාවකදී මේ ධාතු වශයෙන් දකින්න එක වළංගුයි. ඒ නිසා මේ මේ මේ ආහාර ගනිද්දිත් සතර මහා ධාතුන් මෙනෙහි කරමින් නැත්නම් ඒක දැක ගනිමින් කරන්න පුළුවන් නම් වඩා හොඳයි. කිසි වරදක් නැහැ. හොඳයි. පින්වත් ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේදී ආස්වාස ප්‍රස්වාස හොඳින් අත්දකිමි. ආස්වාසයට වඩා ප්‍රස්වාසයේ ඊට දිගු බව දනිමි. ආස්වාස ප්‍රස්වාස ඊතා සියුම් වී සතිමත් විමි. පසු අවස්ථාවල පර්යංකයේ වාඩි වී සුළු වේලාවකින් ඊතා කෙටි ආස්වාස ප්‍රස්වාස කීපයකින් සතිමත් විමි. පසුව ආස්වාස ප්‍රස්වාස සිහි නොකර වරහන් ඇතුලේ පර්යංකයේ වාඩි වී සුළු වේලාවකදී සිහිය පිහිටුවා ගත හැකි බව හැඟුණෙමි. කීප වතාවක්ම එලෙස කළෙමි. සතිමත් වූ පසු සිත ශරීරය ඇතුළත චලන ස්වභාවයක් ඇත. කය තුල ස්වභාවයන් වරහන් ඇතුළේ එක් එක් පද්ධතිවල සජීවීවමෙන් දුටු වෙමි. අද දිනේදී ආස්වාස ප්‍රස්වාස සිහි නොක සිහි නොකර සිහිය පීඨවීමේදී ටික වේලාවකට පසු ඇස් තද වී ඉහළට යන ස්වභාවයක් ඇතිවිය. ඉන්පසු නළල ප්‍රදේශයේ සිහිය රැඳෙන බව දැනේ. පසුගිය දින කීපය තුල සිදු වූ දැනුණු ස්වභාවය මෙසේ වේ. වැරදුණු තැන් නිවැරදි කර දෙන මෙන් ඊතා ගෞරවයෙන් নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. දැන් මේ කියන විදිහට නම් ඒ කියන්නේ ස්වාභාවිකවම දැන් ආනාපානයි ටික සංසිඳුණාට පස්සේ නළල ප්‍රදේශයට නිකන් අවධානය ගියා වගේ දෙයක් කියන්නේ. මේක නළල ප්‍රදේශයේ Tamanට යමක් දැනෙන දෙයක් තියෙනවා නම් ඒකත් එක්ක හිටියට වරදක් නැහැ. කියන්නේ දැන් ස්වාභාවිකවම දැන් මතුවලා තියෙනවා නිකන් කායික යම් දෙයක් දැනෙන්න. එතන ඒ කියන්නේ ඒ දැනෙන දෙයත් එක්ක ඉන්න පුළුවන් නම් වරදක් නැහැ. කරන්න කාගේද කියලා පොඩ්ඩක් කියන්න කැමතිද විස්තර? හොඳයි. තෙරුවන් සරණයි. හැම හැම හැම වාරයක් පාසාම මේ ටිකක් වෙලා හොඳට ආනාපාන සති සංසිඳනාම නල්දර ප්‍රදේශයට යමු වීමක් සිද්ධ වෙනවද? අද තමයි එහෙම උනේ ස්වාමීන් අද අද තමයි ප්‍රථම වතාවට එහෙම සිද්ධ උනේ. හොඳයි. ඒකේදී බාධාවක් තේනවද නැත්නම් يعني මේක සිද්ධ උනේ මොන වෙලාවද? හොඳට ආසස් පස්ස සංසිඳන වෙලාවකද? සංසිඳන වෙලාවේ මේ S2 ඉස්සරහින් වගේ සිහිය තියන් ඉන්නකොට ඔව් ඇස් දෙක ටික ටික තද වෙලා ගොඩක් තද වෙනවා. අහහ. තදට දැනෙනවා. තදට පිය වෙනවා වගේ දැනෙනවා. ඔව්. ඊට පස්සේ මේ නළල ප්‍රදේශයට යනවා වගේ දැනෙනවා. ආපහු මේ ඇස් දෙක බුරුල් වෙද්දි සතිය නැති වෙනවා. කියන්නේ බුරුල් වෙද්දි සතිය නැති වෙනවද? ඔව්. එහෙම. කියන්නේ වෙන අරමුණු වලට හිත යනවද? වෙන අරමුණු වලට හිත යන්නේ නැහැ. ඔව් යන්නේ නැහැ. එතකොට දැන් ওই වෙලාවෙදිත් වෙන අරමුණකට හිත යන්නේ හොඳට මේ මේ තද වෙච්ච ස්වභාවය ගැන දැනුවත් භාවයෙන් ඉන්න පුළුවන්. දැනුවත් ඉන්න පුළුවන්. ඒක කරදරයක් වගේද තේරෙන්නේ නැත්නම් ඉන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. සතිය බින්දෙනවා අර S දෙක බුරුල්ලේදී සතිය බින්දුන සවන්නාස දෙතුන් පාරක්. සතිය බින්දුනා කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? ආපහු මේ පියවි තත්ත්වයට ආවා වගේ. ආ ඒකමක් නැහැ. ඒක ප්‍රාර්ථනා නැහැ. ඒ කියන්නේ මෙතෙන්ද බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ඒක ඒ තද ස්වභාවයේම අ කියන්නේ දැන් බලාපොරොත්තුනේ ඒ ඒ තද ස්වභාවෙම ගැඹුරේ ඉඳීමක්ද බලාපොරොත්තුනේ නෑ එහෙම නෙමෙයි සන්නසර සතියෙම දිගටම ඉන්නනේ බලන්නේ එතකොට අර ඒක කැඩුනා වගේ දෙයක් වුණා බාධාවක් වගේ වුණා සක්මන් භාවනාවද මොකද වෙන්නේ සක්මන් භාවනාව කීප අවස්ථාවක් විතරයි සතිය පිහිටියේ ඒ කියන්නේ හිත අනිත් වෙලාවදී හැමතිස්සෙම පිට යනවද එහෙමයි ඒ කියන්නේ අපි තුන් සක්මන් භාවනාවේ යෙදෙනවා. යෙදෙද්දී නිතරම අරමුණු වෙන වෙන අරමුණු එනවා. හරි. එතකොට පියවර පහක් යන්න පුළුවන් වුණාද? ඊට වැඩි ගියා. ආ ඒ කියන්නේ ඉතින් පුළුවන් නේද නේද? 10ක්. පර්යන්කේ තරම් ආ ඒක බය වෙන්න එපා. දැන් 10ක් යන්න පුළුවන්ද? ඒ කියන්නේ පිය මේ මළුව දිගටම යන්න පුළුවන් එක මළුවක් එහෙම තියෙනවා. ආ ඊට පස්සේ අපි තුමු මේ කෙළවර ඉඳන් එහා කරට යන්න පුළුවන්. ඒ කෙළවර ඉඳන් කඩා ගන්න තෝ ආපහු එන්නත් පුළුවන්. ඉතින් හොඳනේ ඉතින්. අර පරයන්කේ තරම් ඉන්න බෑ සොන්නන්සේ. පරයන්කේ මේක ගෙන්නේ නැහැ මේකේ. මේකේ ඒකේ ඒකේ හම්බෙන්නේ එක පැත්තක්. මේකේ හම්බෙන්නේ තව පැත්තක්. ඉතින් මේකෙන් හම්බෙන අභ්‍යාසය ඒ කියන්නේ මම කියන්නේ සක්මන් පැත්ත සක්මන ගැන පොඩි සතුටක් ඇති කරගන්න. සක්මන ගැන ප්‍රමෝදයක් ඇති කරගන්න. මෙතෙන්දී මෙතෙන්දී සක්මනේදී මොනවට අවධානය යොමු කරමින්ද සක්මන් භාවනාව කරන්නේ? පාදයට. පාදයේ තබ තබනවා කියන මේකෙන් ගිහිලා ඊට පස්සේ හිතන්නේ නැතුව කියන්නේ මෙනෙහි නොකර යනවා. මෙනෙහි නොකර යනවා. යන්න පුළුවන්ද දැන්? එහෙම. යන්න පුළුවන්. එහෙම. ඒ ඒ දෙයම මේ ඉඳගෙන කරද්දිත් කරනවා. එහෙම. හරි. ඔහොම යන්න කිසි මේ එකක් නැහැ. ආයි වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. යන විදිය හොඳයි. ඒ කියන්නේ මේ මේ නිකන් ඍණාකල්පයක් ඇති කරන්න බෑ වැඩේ සුද්ධ වෙනවා. ඔව් වැඩේ හොඳින් කරනවා. හොඳයි. හොඳයි. හොඳයි තෙරුවන් සරණයි. ඒ මේ අනවශ්‍ය දෙයට මෙතන තද වෙන ස්වභාවය මම හිතනවා මග හැරලා යාවි කියලා. බලන්න මේ වෙලාවේදී නිකන් මේ නිකන් අනවශ්‍ය ආතතියක් හිතෙන් ඇති කරලා නම් මේ නිකන් දත් මිටි කාගෙන වගේ ඉන්නවනම් එහෙම මේක අතහැරලා ඒ වෙලාවේදී පොඩ්ඩක් නිකන් කයට මේ ප්‍රදේශයට නිකන් හිත යොදලා බලන්න මම මේ අනවශ්‍ය විදිහට දැන් මෙතනදී හිර කරගෙන වගේ ඉන්නවද එහෙමනම් ඒක අතලා දාන්න. එතන නිදහස් කරලා දාන්න. නිකන් දත් ඇඳි එකට මේ යා වෙලා වගේ තියනවාද නැත්නම් කය දරඳඩු වෙලා වගේ තියනවාද? ඒ වගේ දේවල් පොඩ්ඩක් පරීක්ෂා කරලා ඒවා නිකන් බොහොම නැවතත් අර ලිහිල් වෙච්ච ස්වභාවයට නිකන් ලිහිණු ස්වභාවයකට කය ගන්න. එතකොට මොකක් හරි මෙතන පොඩි අවුලක් වෙලා තමයි. ඒක මම හිතන්නේ Tamanටම බලලා හදාගන්න පුළුවන්. හොඳයි හොඳයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව මම සක්මන් භාවනාවේ යෙදෙන්නේ වම දකුණ වශයෙන් සිතමින් පාදයේ වැදෙන ස්ථානය විලුඹ පතුල ඇඟිලි වශයෙන් සිහි ගන්වමිනි. පාදයේ වරින් වර විදුලි වේගයේ වේගයන් යම් යම්තන් දැනී තිබී ඒ ගැනද සිහි කරමින් නැවතත් වර්තමානයේ ගමන් කරන දෙසට සිත යොමු කළෙමි. මෙසේ සක්මනේ 7-8 වතාවක් එහා මෙහා ගමන් කරන විට පාදයේ දණහිසින් පහළ වරහන් ඇතුළේ දණහිසත් සමගම වැනෙන ස්වභාවයක් දැනුනි. එසේ තවදුරටත් ගමන් කළද මොහොතකින් සිතට කුමක්දෝ සිදුවිය. මද වේලාවක් බිත්තිය අල්ලා නැවතී නැවතද ගමන් කළෙමි. පෙරසේම පාදය පරඬලක් ආකාරයෙන් ඉදිරියට ගියෙමි. මෙම භාවනාව මා කරන ආකාරය නිවැරදිදයි පහදා දෙන ලෙසත් මා ඉදිරියට කළ යුත්තේ කුමක්දයි පහදා දෙන ලෙසත් ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටිමි. හොඳයි පොඩකින් මේ මුලින්ම අර සඳහන් කළා තියෙනවා මේ හැම මේ ස්පර්ශන තැනක්ම නම කියනවා වගේ දෙයක් එහෙම යන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ මේ සුලංගිල්ලය මේ තව මැදගිල්ලය මේ මාපටැංගිල්ලය නැත්තම් මේ විලුඹය එහෙම අවශ්‍ය නැහැ. මෙතන කියන්නේ ඕනේ නම් සරල මෙනෙහි කිරීමක් හොඳටම ප්‍රමාණවත්. කියන්නේ කොහෙද වෙන්නේ කියලා නිකන් Tamanට වැටහීමක් තියාගත්ත තියාගත්තට වරදන්නේ මේ හැම දෙයක්ම හිතින් ඒ වචන දෙන්න අවශ්‍ය නැහැ. එහෙම කරාද කියන එක මට නිකන් මේක හැංගෙන්නේ නිකන් එහෙම ස්වභාවයක්. එහෙම කරන්න ඕම නැහැ. ඒ ඒවා දැනුවත් වෙන්න. දැන් මේ මේ වෙලාවේදී අපි මේ ස්පර්ශයක් දැනෙන්නේ යමක් තේරෙන්නේ අපි තුමු මාපට ඇඟිල්ල නම් ඒතන දැනුවත් වුණා නම් ප්‍රමාණවත්. ඒතන නම කියන්න අවශ්‍ය නැහැ. හොඳයි. ඉතින් අනිත් එක අනිත් මේ දැනලා තියෙන දේවල් වල මේ වරදක් නැහැ. වැටෙන්න ගියා වගේ එක නම් ඉතින් පොඩ්ඩක් මොන හරි ඔය දැන් බලන්න මේ මෙතන මේ සක්මන් භාවනාව කරනවා කියලා නිකං કૃතිමව ඇවිදින්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය විදිහට අපි මේ gedara dore ඇවිදින ඇවිදීමම තමයි මෙතන කරන්න තියෙන්නේ. මෙතන අපි අනවශ්‍ය විදිහට හුඟාක් සෙමින් ඇවිදින්න ගියොත් අනවශ්‍ය විදිහට වැඩා වේගයකින් ඇවිදින්න ගියොත් එහෙම නෙමෙයි වෙන්න තියෙන්නේ. සාමාන්‍ය විදිහට මේ ඇවිදින එකමයි කරන්නේ. gedara dore ඇවිදින විදිහටමයි මෙතනත් ඇවිදින්නේ. එකම දේ ඒ ඇවිදිනකොට කයට ඒ විදිහට නිදැල්ලේ ස්වාභාවිකව ඇවිදින්න දීලා සතිමත් වීමයි අපි කරන්නේ. ඒ ස්වාභාවිකව කය ඇවිදිනවා. එතනකොට ඒ ඇවිදින මොහොතක් පාසා, පියවරක් පාසා අපි සතිමත් වෙනවා එතන එතන. ඉතින් ඕකයි තියෙන්නේ. මේ මං හිතනවා මේ ක්‍රමේ අහුවේවි කියලා බලන්න තමන් අනවශ්‍ය විදිහේ නිකන් කෘතිම කිරීමක් ආයාසයෙන් ඇවිදීමක්. මේකේ නිකන් මේ මේ මේ කවදාවත් ඇවිද්ද නැති කෙනෙක් වගේ ඇවිදීමක්. කොහොම කරලා තියෙනවද කියලා බලන්න. එහෙමනම් නිකන් සාමාන්‍ය විදිහට හදාගන්න. නිකන් පැටලෙන ගතියක් තියෙනවා නම් සම්පූර්ණයෙන් සක්මනක් කරනවා, සක්මන් භාවනාවක් කරනවා කියන සංඥාව අයින් කරලා ඔහේ නිකන් ඇවිදලා බලන්න. එහෙම ඔහේ නිකන් සක්මනේ පොඩ්ඩක් එහාට මෙහාට ඇවිදලා ඒ අවශ්‍ය කරන පදම, අවශ්‍ය කරන වේගය හදාගන්න. සරල ස්වභාවය හදාගන්න. ඊට පස්සේ නැවතත් සතිමත් වෙන්න. හරි. පරයන්ක භාවනාව පරයන්ක භාවනාවේදී මා නාසිකාග්‍රය කෙරෙහි සිත යොමු කරමින් භාවනාවේ යෙදෙමි. මද වේලාවක් ගිය විට සිටින ආසනයට සිත යොමු කරමින් සිටින විට හුස්ම රැල්ල දෙසට හිත යොමු කරමි. එය ක්‍රමයෙන් සංසිඳී ගිය විට විනාඩි 7ක් 10ක් අතර සංසුන්ව සිටිමි. සිත ඒකාග්‍රතාවයේ පත් උනායයි හැඟේ. ඉන්පසු සිත ශරීරයේ විවිධ තැන්වලට යොමු කරමි. උණුසුම් ගති තද ගති දැනෙන්නට විය. මද වේලාවකට පසු හිස දෙපැත්තෙන් සීතලට වැగిරෙන ස්වභාවයක් දක්නට ලැබුණි. පසුව උදර ප්‍රදේශයේ කුඩා සුලියක් ආකාරයෙන් මද පවන් රැලි තුනක් පමණ ගමන් කරනු දැනිනි. එය ටික වේලාවකින් සංසිඳුනි. මා කරන මෙම භාවනාවේ යම් වරදක් ඇත්නම් පහදා දෙන ලෙස ඉදිරියට මා කල යුත්තේ කුමක්දයි පහදා දෙන ලෙසත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඒ නිරීක්ෂණ ටික හොඳයි. ඒ ඒ ටික ඒ විදිහට දැක ගන්න පුළුවන්. මේ එතෙන්ට යන්න කලින් බලන්න තමන් කොයිතරම් දුරට මේ තමන්ගේ හිතේ එකඟභාවය හදාගෙන තියනවද කියලා. අපි ඉක්මනට අතෙන්ට ගියොත් එහෙම ඒ තරම් එකඟතාවයක් නැතුව අර ඒ ඒ ටිකේ හොඳට ගැඹුරකට මේ හිත يعني අපිට තේරෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා. හැබැයි දැන් මේ මේ කියලා තියෙන විදිහට නම් සෑහෙන එකඟතාවයක් සහිතව ගිහිල්ලා තියෙනවා. ඒ නිසා තමයි තේරලා තියෙන්නේ කියලා තමයි ගන්න තියෙන්නේ. බලන්න තමන්ටම නිකන් තක්සේරුවක් කරගන්න පුළුවන් මේ අනිත්‍යව බලන්න යන්න කලින් හිතේ එකඟතාවයක් හැදිලා තියෙනවද කියලා. මම හිතන්නේ එතන විශේෂ වෙනසක් කරන්නත් අවශ්‍ය නැහැ වගේ. හොඳයි. තෙරුවන් සරණයි. ගරුතර ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. සක්මන් භාවනාවේදී දෙපය දෙස සිත යොමු කරගෙන දකුණ වම ඔසවනවා තබනවා යනුවෙන් භාවනා කරන විට සිත එකඟ වේ. එසේම බාහිර සිතුවිලි නිතර පැමිණියත් ඒ විනාඩියකින් දෙකකින් නැති කර ගැනීමට පුළුවන්. සිතුවිලි නතර වී හුස්ම නොගෙන තප්පර කීපයක් සක්මන් කිරීමට පුළුවන්. එහෙත් ඊට පසු හෘද ස්පන්දනය දැනේ. ඒ తත්වේ නැති වී ගියේ නැත. නිතරම මේ ස්වභාවය තිබේ. සංහිදියාව වරහන් ඇතුලේ සියල්ල නොදැනීම ඒ සැනසීම ගැන මට වැටහීමක් නැත. සංහිඳියාව පිළිබඳ විස්තරයක් කර දෙන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මෙසේ ඉල්ලා සිටින්නේ තප්පර ගණනකවත් සංහිඳියාවක් ලබා තිබේදයි දැන ගැනීම සඳහාය. පර්යංක ඔව් ඔව් මෙතෙන් දැන් මේ මේ පොඩ්ඩක් පටලවාගෙන තියෙනවා වගේ මට හිතෙන්නේ. දැන් හුස්ම තේරුණා කියලාත් කියනවා නේද? ඔව්. හුස්මත් තේරුණා කියලා ඊට පස්සේ ඒක නොතේරුණාලු. ඊට පස්සේ හැබැයි හෘදේ වැඩ කරනවා තේරුණාලු. මේ <laughs> දැන් මෙතෙන්දී ඔය කියන්නේ ඔය පැත්තට යන්න අවශ්‍ය නැහැ. මෙතෙන්දී අපි සක්මන් භාවනාවේදී මේ ධනයෙන් යට කොටසට අවධානය තියාගත්තා නම් හොඳටම ඇති. මෙතෙන්දී හුස්ම බලන්න අවශ්‍ය නැහැ. මේ වෙන පැත්තක ගිහිලා තියෙන්නේ. අනිත් එක මේ භාවනාවෙන් බලාපොරොත්තු වෙන්නේ හුස්ම නැවතීමක්. එහෙම වෙන පැත්තක් කියන්නේ. නිසා පොඩ්ඩක් මේ බලන්න ඔය අදහස සම්පූර්ණයෙන් අතහැරලා දාලා මේ ඇවිදිනකොට පාදවලට යටිපතුල් වලට මොනවද දැනෙන්නේ? ඒ දැනෙන දේත් එක්ක ඉන්න හරිම සරලයි. මේක සංකීර්ණ කරගන්න අවශ්‍ය නැහැ. ඔව්. පර්යංක භාවනාව. පර්යංක භාවනාවේදී ආනාපාන සති භාවනාව කරමි. හුස්ම වැටීම නොදැනී යන අවස්ථා ඇත. නාසය අග හුලන් රැල්ලක් වැදීමක් වශයෙන් දැනෙන අතර එය කෙටි දිග වශයෙන් නොදැනේ. එසේ බැලීමට උත්සාහ කළේ නැත. කොන්ද බෙල්ල අතපය රිදීම දැනෙන විට දැනෙනවා දැනෙනවා යයි මෙනෙහි කළමි. මෙනෙහි කළ විට ඒ රිදුම් නැතුව යයි. එම රිදෙන ස්ථානවල සිත පිහිටුවා පිහිටුවීමට පුළුවන්. පරයන්ක භාවනාවේදීද සංහිඳි හිඳියාවක් ලැබුවේදයි මට නොදැනේ. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ අත්භවය. හොඳයි හොඳයි. දැන් සංසිඳියාව ඉල්ලනවා. ඒකයි ප්‍රශ්නේ. සංසිඳියාව පස්සේ හම්බ වෙයි. <laughs> දැම්ම ඉල්ලන්න එපා. <laughs> මේ මේ දැනට වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ. මේ වෙන වෙන ඒ කියන්නේ අපි බලාපොරොත්තු තියාගත්තොත් නෑ මොකක්වත් හම්බෙන්නේ නෑ. එහෙම <laughs> එහෙම නෙමෙයි අපි මේ දැනට තියෙන ආනාපාන සතිය කරගෙන යනවා නම් ඒක කරගෙන යන්න. මේ ඉස්සරහා තියෙන හුස්ම ගැනවත් හිතන්න එපා. ඒ කියන්නේ දැන් අපි තුමු දැන් මේ වර්තමානයේ හුස්ම ගැන බල බලා යනවා නම් ඊට ඊළඟට එන්න තියෙන හුස්ම ගැනවත් හිතන්න යන්න අවශ්‍ය ඒක පවා බරක්. ඒ වෙනුවට මේ වර්තමානයේ සතුටින් ඉන්නයි තියෙන්නේ. වර්තමානයේ දැන් මේ මොහොතේ මේ ගත කරන මේ දැනෙන හුස්මේ මොකද්ද මට තේරෙන්නේ. එතන මට මේක නිකන් කලින් එකට සාපේක්ෂව දිගට දැනෙනවද? කලින් එකට සාපේක්ෂව කෙටියට දැනෙනවද? නැත්නම් මට ඒක උණුසුමක් වශයෙන් දැනෙනවද? සිසිලක් වශයෙන් දැනෙනවද? හොඳට ඇතිල්ලීමක් වශයෙන් දැනෙනවද? මේ වර්තමාන මොහොතේ තියෙන අත්දැකීම ගැන ටිකක් පුළුවන් තරම් අවධානය යොමු කරන්න. මේ වෙන මොකක්වත් අවශ්‍ය නැහැ. අතීතය ගැන හිතන්නත් එපා, අනාගතය ගැන හිතන්නත් එපා, සංහිඳීම ගැන හිතන්නත් එපා. මොකක්වත් අවශ්‍ය නැහැ. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඊයේ රාත්‍රියේ පර්යංක භාවනාව අවසන් වන අවස්ථාවේදී සිත සිතුවිලි හෝ අරමුණු වලින් තොරව ටික වේලාවක් පැවතුණි. ඒ නිසා අද දින අලුයම පළමු සක්මනේදී සිතුවිලි දෙස බැලීමට උත්සාහ විමි. අරමුණු යටපත් කරගෙන බොහෝ වාරයක් සිතුවිලි ගලා එන්නට විය. මීට කලින් දිනවලත් මෙසේ බොහෝ සිතුවිලි ගලා එන්නට ඇති බවත් ඒ කෙරෙහි විශේෂ වශයෙන් සැලකිලිමත් නොවීම නිසා හැඟී යාමක් නොවෙන්ට ඇති බවත් වැටහුණි. ගලා සිතුවිලි වලින් එක් අවස්ථාවකදී හැර අනිත් සියල්ලම මෝහ මූලික වූ බව හැඟුණි. සමහර සිතුවිලි ඉක්මනින් හඳුනාගෙන ආපසු මූලික අරමුණට සිත යෙදවීමට හැකිවිය. පර්යංක භාවනාවේදී සිතුවිලි ගලායම ඊටාම අඩුය. නැතිතරම්ය. ඒත් අද දින එක්වරක් පමණක් අරමුණු තුලින් නැගී වේදනාවකදී ඒ විඳ දරාගෙන කායික වේදනාවට හුරුවක් ලබාගත යුතුයයි පරහන් ඇතුලේ මරණ මොහොතේදී බොහෝ කායික වේදනා ඇතිවන ඇතිවන්නේ යයි මා අසා ඇති බැවින් ඒට පෙර හුරුවක් ලෙසට සිතුන බැවින් ඒ දෙස උපේක්ෂාවෙන් බලා සිටියෙමි. එක ගෞරවනීය ස්වාමින් වහන්සේ සුදු සුදුස් දසන් සුනී පුනන් ආදී චිත්ත වග්ගයේ ගාතාවට අනුව මරාමිසෙන් වරහන් ඇතුළේ නිවන කරා යෑමට මිදීමට සිහි සිහිපල দমনය කරගන්නේ කෙසේද? සිතුවිලි দমনය කරගන්නේ කෙසේද? තවද කලින් දිනයක ඔබ වහන්සේ විසින් කමඨහන් පිරිසුදු කිරීමේදී කෙලෙස් පළවා හැරීම නොව එහි සිත සැහැල්ලු කර ගැනීමට උත්සාහ කළ යුතු බවත් සිහිය තුලින් කෙලෙස් හඳුනාගෙන ප්‍රඥාවෙන් ප්‍රහාණය කළ යුතු බවත් උපදේශ වශයෙන් සඳහන් කෙරුණි. ඒ අනුව කෙලෙස් තුලින් සිත සැහැල්ලු කරගන්නා ආකාරයත් ප්‍රඥාවෙන් ප්‍රහාණය කළ යුතු ආකාරයත් පහදා දෙන මැනවි. ඔව් ඒක මේ දැම්ම තේරෙන්නේ නැහැ කිව්වට මේ කියන්නේ ඒ කියුබ් එක්කනාගේ එක එයාට දැන් මේ මේ අනුන්ගේ එකක් මේ අරන් තියෙන්නේ. ඒ නිසා දැම්ම එතෙන් ගැන හිතන්න එපා. දැනට මේ බලන්න ඕකේ මුලින්ම මොකද්ද ප්‍රශ්නයක් අහනවා අ මරණ මොහොතට ලෑස්ති වෙනවා කියලා ඒකත් දැම්ම එපා. මේ දැනට පොඩ්ඩක් මේ ආනාපාන සතිය කරන්නයි තියෙන්නේ. මේ වේදනාවක් ආවොත් ඕනනම් මෙනෙහි කළා අයින් කරගන්න. ඕනනම් මේ පොඩි වෙලාවක් කියන්නේ බැලුවට වරදක් නැහැ. මොකද තාම කියන්නේ තව සතිය තව දියුණු වෙන්න ඕනේ. සමාධියක් දියුණු වෙන්න ඕනේ. නිසා දැම්ම හුඟාක් දේවල් හිතන්න යන්න එපා. හුඟාක් ගැඹුරු දේවල් හිතන්න යන්න එපා. පුළුවන් තරම් සරලව මේ ධහම වඩා ගන්න බලන්න ඉස්සෙල්ලා. අපි ඉස්සෙල්ලා මේ කියන්නේ ලොකු වැඩ කරන්න කලින් අපි ඉස්සෙල්ලා අපිව ශක්තිමත් කරගන්න ඕනේනේ. ඒ දේ තමයි මුලින් කරන්න තියෙන්නේ. ඒ නිසා දැම්ම හිත දිහා බලන්න යන්නත් එපා. කියන්නේ හිතේ එන සිතුවිලි දිහා බලන්න යන්න නම් බුදුරජාණන් වහන්සේ කියනවා විශේෂයෙන්ම අපි ගාව දියුණු කළගත්ත සතියක් තියෙන්න ඕනි කියලා. අපි දියුණු කරගත්ත සතියක් නැතුව සිතුවිලි දිහා බලන්න ගියොත් නොදැනුවත්වම අපි සිතුවිලි වල වහලෙබ් බවට පත් වෙනවා. සිතුවිලි වල ග්‍රහණයට හසු වෙනවා. නිසා දැම්ම ඒවා උත්සාහ කරන්න එපා. ඒ වෙනුවට ආනාපාන සතිය එක්ක ඉන්න. හුස්ම රැල්ලත් එක්ක ඉන්න. හුස්ම රැල්ල ගැන හොඳට දැනුවත් වෙන්න. ඒකේ තියෙන විශේෂ මේ වෙනස්කම් දැක ගන්න. එක හුස්ම රැල්ලක් බලන්න ඊළඟ ඊළඟ හුස්ම රැල්ලත් බලන්න ඊළඟ හුස්ම රැල්ලත් බලන්න ඊළඟට ආස්වාස දෙකක් අතර යම් කිසි වෙනසක් තියෙනවද කියලා බලන්න. ඔය වගේ මේකත් එක්කම ඉන්න. එතකොට තමයි එහාට එහාට යන්න පුළුවන්. හොඳයි. ඊළඟ ධර්මදේශනාව සම්බන්ධව ධර්මදේශනාවේ මතු වූ අදහසක් පැහැදිලි කර ගැනීම සඳහා ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ අපේ ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේගේ ධර්මදේශනයේදී පිටතුවාල වූ ගව දෙනක් මෙන් අන් කැඩුණු මීමකු මෙන් යන උපමාව සඳහන් විය. මෙය සාරිපුත්ත තෙරුවන් වහන්සේගේ ඉවසීමේ ගුණය පෙන්눔 කරන අදහසක් විය යුතුය. වරහන් ඇතුලේ මෙම උපමාව මින් පෙර මා ආසා නැත. ප්‍රශ්නය මෙය සමාජය හා එක්ව සිටීමේදී පැවතිය යුතු ආකාරයයි හැඟේ. ඉන් මතුවන අදහස ඉවසීම ලෙස සරලව ගත හැකි වුවත් එයින් මතුවන තව කරුණු පැහැදිලි කර දුන මැනවි. ඔව්. දැන් එතන අර සිද්ධවීම වශයෙන් වෙන්නේ එක්තරා අවස්ථාවක සරියුත් මහරහතන් වහන්සේ අ කියන්නේ චාරිකාවක වඩින්න හදනවා. ඒ අවස්ථාවේදී අර වෙනත් භික්ෂූන් වහන්සේ කෙනෙක් කැමැත්තෙන් ඉන්නවා ඒ ගමනට එකතු වෙන්න. නමුත් උන්වහන්සේට ආර්දනාවක් නොලැබුණ නිසා බුදුරජාන් වහන්සේට කියලා ගිහිල්ලා සරියුත් ස්වාමීන් වහන්සේ සම්බන්ධයෙන් අභූත චෝදනාවක් කරනවා. ඉතින් වෙලාවේ තමයි බුදුරජාන් වහන්සේ සියලු දෙනාම කැඳවලා ඉතින් මේ නඩුව විභාග කරනකොට තමයි සරියුත් මහරහතන් වහන්සේ තමන් වහන්සේ කොහොමද හැසිරෙන්නේ කියන එක විස්තර කරන්නේ. එතෙන්දී කියන්නේ ඔය අං කැඩුණු ගොනෙක් වගේ. කියන්නේ මේ මේ අං නැත්තම් ඒ සතාට බොහොම පරිස්සමේ හැසිරෙනවා. මොකද එතනින් කියන්නේ එයාට දැන් ලොකු මේ අනිත්යට හානි කරන්න හැකියාවක් නැහැ. ඊළඟට තව කියනවා මේ අර සඩෝල් දරුවෙක් මේ ඊටාම නිකන් ඔය හිස් භාජනයක් අරන් ගයක් ගයක් ගානේ හිඟමනේ යනවා වගේ තමන් වහන්සේත් ඊටාම මේ මේ ශරීරය ශරීරයේ નિસાරත්වය දැකලා දැන් මේ ඊටාම නිහතමානීව මේ පින්ඩපාතෙන් යැපෙනවා. මේ විදිහට ඊටාම උන්වහන්සේ ඇත්තටම පුදුමාකාර විදිහට තමන් වහන්සේගේ තියෙන නිහතමානීත්වයේ නිහතමානීත්වයේ නිහතමානීත්වය හෙළි කරමින් මේ මෙතෙන්ට ඉතින් උත්තර දෙනවා. ඉතින් ඒක ගැන කියන්න තියෙන නම් ඒක තමයි. ඒ කියන්නේ එක පැත්තකින් උන්වහන්සේ අර ලොකු මා දැන් අතන අර ස්වාමීන් වහන්සේ චෝදනා කරන්නේ තමන්ව නොසලකා හැරලා තමන්ගෙන් මොකද්ද මේ සමාව ගන්නෙ නැතුව මේ ගියාය කියලා හිරිහැරයක් කළා සමාව ගන්නෙත් නැතුව ගියාය කියලා. ඉතින් සරියුත් මහරහතන් වහන්සේ ඊට හාත්පසින්ම වෙනස්ව තමන් වහන්සේ කොයි විදිහටද මේ ජීවිතය ගැන බලන්නේ, ශරීරය ගැන බලන්නේ කියන එක ගැන තමයි විස්තර කරන්නේ. තමන් වහන්සේ මේ පටවි ධාතුව වගේ මේ දැන් පටවි ධාතුව ගත්තොත් දැන් මේ පොළව ගත්තොත් පොළවේ ඊටාම මේ සුන්දර දේවලුත් දානවා අපි හිතමු මල් දානවා මේ පුයර් මේ සුවඳ දාරන් දානවා ඒ වගේ දේවලුත් දානවා හැබැයි ඕකටම අසූචිත් දානවා කෙලත් ගහනවා ඒ වගේ නරක දේවලුත් දානවා නමුත් පොළව ඒ කිසිම දෙයකින් කම්පා වෙන්නේ නැහැ ඉතින් උන්වහන්සේ ප්‍රකාශ කරනවා මමත් මේ පටවිය වගේ මේ මමත් මේ පොළව වගේ ඊළඟට කියනවා මේ වතුර වගේ. වතුරෙන් වතුර වතුරට හොඳ දේවලුත් දානවා. අපි තුමු කියන්නේ මේ මේ අපි තුමු කිරි දානවා නැත්නම් පළතුරු විෂ දානවා මනමන හරි ඒ වගේ හොඳ දේවලුත් දානවා. ඊළාට මේ මේ අපි තුමු වතුරෙන්ම අසුචිත් හොදනවා. ඊළාට මේකටම මිනිස්සු කෙලත් ගහනවා. ඉතින් ඔය වගේ ඊටාම අපවිත්‍ර දේවල් වලත් මේ වතුරට නානවා. නමයි වතුරේ කිසිම කම්පාවීමක් ඒ සම්බන්ධයෙන් නැහැ. මේ විදිහට ඉතින් අර තමන් වහන්සේ තුල තියෙන දැඩි උපේක්ෂා ගුණය කිසි දෙයකින් කම්පා නොවන ස්වභාවය උන්වහන්සේ ඉතින් එතෙන්දී හරි ලස්සනට පැහැදිලි කරලා දෙනවා. ඉතින් මම හිතනවා ප්‍රමාණවත් කියලා කියන. ඔව්. වාචික ප්‍රශ්න එච්චරයි ස්වාමීන් වහන්සේ මේ ලිඛිත ප්‍රශ්න. ලිඛිත ප්‍රශ්න එච්චරයි ස්වාමීන් වහන්සේ එක වාචික ප්‍රශ්නයක් තියෙනවා. තියෙනවා. හොඳයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ මම ගොඩ ගොඩ කාලයක් නම් දැන් මෙහෙට නම් ආදුනිකේ මේ ස්ථානයට ගොඩ කාලයක් ඉඳන් මම සතර පොයේ සිල් සමාදන් වෙනවා. සිල් සමාදන් වෙලා හැම භාවනා කටයුතු කරගෙන යනවා. ඒ වගේම gederat සෑම දිනකම උදේ සවස මල් පහන් පුද්ද පූජාව තියලා ඒ වැඩ කටයුතු කරලා පිරිසක් ජයනා කරලා ඊට පස්සේ මේ බුද්ධ මේ සතර සතිපට්ඨානය වඩලා මේ චතරාරක්කේ සතර කමඨාන වඩලා ඊට පස්සේ අන්තිමට සමත විදර්ශනා කියන්නේ ආස්වාස ප්‍රාස්වාස මේ භාවනාව පටන් ගන්න සිත යොමු කරනවා මගේ මේ නාසිකාග්‍රය ගාවට ඊට පස්සේ ටික වෙලාවක් යනකොට මට හුස්ම රැල්ල වැටෙනවා වැටහිලා මට තේරෙනවා නිකන් මගේ හුස්ම රැල්ල වැදෙන තැන තේරෙන්නේ නැහැ. නමුත් හුස්ම ගන්න බව දන්නවා. අරගෙන හුස්ම රැල්ල පටන් ගත්තත් මැද මැද හරිය හිස් බවක් තේරෙනවා ඊට පස්සේ අවසානය තේරෙනවා ඊට පස්සේ අවසානය වෙනකන් ප්‍රස්වාසය මුල ආයමත් වැටෙනවා ආයි මැද හරිය වැටෙන්නේ ආයි අග හරිය මේ වැටෙනවා එහෙම වෙලා ඔහම ටික වෙලාවක් ඉන්නවා ඉන්න අතර පැය භාගයක් පමණ මට අරමුණු නැතිව ඉන්න පුළුවන්කමක් තියෙනවා. ඊට පස්සේ අරමුණු නැතුව ඉඳලා එක පාටම මම ගල් ගැහිලා වගේ ඇඟ මුළු ඇඟම ශරීරයම ගල් ගැහිලා වගේ මට තේරෙනවා. ඊට පස්සේ ටිකක් වෙලා යනකොට ඒ එතනින් මේ මට මේ කලවා හරියේ ආයෙමත් මට වේදනාවක් ඇති වෙනවා. වේදනාවක් ඇති වුනහම මම ඒ වේදනාවට සිත යොමු කරනවා. එතකොට ඒ හිත යොමු කළා මේ වේදනාවක් කියලා වේදනාවක් කියලා සිත නිදහස් කරනවා. නිදහස් කළා එතෙන් තව මගේ අතේ අත තියන් ඉන්නකොට අතේ හිරිවැටීමක් වෙනවා. එතෙන්ට හිත යොමු කරනවා. එතෙන්නුත් නිදහස් කරනවා. හිත නිදහස් කළා ඊට පස්සේ මගේ මේ කකුල හරිය මේ ඇඟිලි වල වේදනාවක් ඇති වෙනවා. එතෙන්ටත් සිත යොමු කළා සිත අත්හරිනවා. අත්හැරලා ඔහොම ඉන්නකොට ආයෙමත් මට ආස්වාස ප්‍රාස වලට හිත යනවා මගේ. ගිහින් ටික වෙලාවක් ඉන්නකොට අරමුණු වෙනවා. එක දිගටම කරගෙන යන්න බෑ. වෙනවා වෙනත් බාහිර අරමුණු එනවා. එනවා බාහිර අරමුණු. ඊට පස්සේ මං ආයෙමත් මට වේදනාව අර කලවහාරිය වේදනාව දැඩි ලෙස දැනෙනවා. දැඩි ලෙස දැනෙනකොට මම එතෙන් හිත යොමු කරනවා. පසුව එතන සිත තබාගෙන ඉන්නවා විනාඩි 10ක් විතර ඉන්නකොට දැඩි වේදනාව අඩු වෙන්නේ නැහැ. ඊට පස්සේ මම සිත එතනම තියලා ඉරියව්ව වෙනස් කරනවා. ඉරියව්ව වෙනස් කළා ඊට පස්සේ සැහැල්ලුවෙන් ඉන්නවා. එතකොට මට සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්කමක් තියෙනවා. තව ස්වාමීන් වහන්සේ මම සතර සතිපට්ඨානය සතර සතිපට්ඨානය සජ්ජායනා කරනවා හැමදාම ඒක මට දැන් කටපාඩම් වගේ ඊට පස්සේ මට ඒකේ අර චතු සම්පජන්‍ය මේ ඊට පස්සේ අර නවසීතකේ කායानुපසනාව ඒව මම ඒ දිගටම සජ්ජායනා කරගෙන යනකොට මට ඒ සතර සතිපට්ඨානේ අර නවසීතකේ මෙවි මෙවි පේනවා වගේ වෙනවා. ඊට පස්සේ මේ ඒ ඒ නිසා දැන් මම මෙහෙදි දැන් මම චක්මන් භාවනාවත් අවුරුදු පහක් පමණ කළා. එහෙදි පහක් පමණ කළා. කළා. මේ ඒ මට සිතිවිලි එන්නේ නැහැ. Uh, මට තේරෙනවා මේ මගේ ශරීර මේ uh, සිතයි කයයි සැහැල්ලුවෙන් මට යන්න පුළුවන්. ඒ සක්මන් භාවනා කරපු විදිහ මට පොඩ්ඩක් කියනවද? ඉස්සෙල්ලාම සෝහන් වහන්ස මේ එහෙදි පුරුදුනේ ඔසවන මේ මම දකුණ කියන එක. ඊට පස්සේ ඔසවනවා යවනවා තබනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අපිට කිව්වා ඔසවන එකට සිත තියාගන්න යවන එකට සිත තියාගන්න තබන එකට සිත තියාගන්න කියලා. හොඳයි. ඒ ඒ අනුව මම කරනවා. ඊට පස්සේ එයා කිව්වා මේ වෙනස් වෙන බව දැනගෙන යන්න කියලා. හරි. ඊට පස්සේ එහෙම තමයි සක්මන් භාවනාව කළේ. ඒ අවස්ථාවේ මට දැන් දැනෙනවා මගේ මේ යටිපතුල් වල තියෙන චලනය වෙනකොට පටවි ගතිය, රළු ගතිය, මේ ගොරෝසු ගතිය අර මේ සියුම් ගතිය මේ ආපෝ මේ ගතිය දැන්නේ මට තේරෙනවා මගේ අර පතුලේ ඇඟිල්වල ඇඟිලිවල ඇලෙන ඇලෙන ගතියක්. හරි. ඉතින් මම ඒකත් ඉතින් අයින් කරනවා. ඔහොම යනකොට මට ගොඩක් වෙලා යන්න පුළුවන් සැහැල්ලුවෙන්. හරි. ගියන් පස්සේ මේ ස්වාමීන් වහන්සේ මට මේ මිහාට ආවට පස්සේ මට අෂ්ටිපන්දරේ පේනවා. හා. අෂ්ටිපන්දරේ පේනකොට මම ඒක ටිකක් වෙලා එහාට මෙහාට එහාට මෙහාට සක්මන් කරනකොට අෂ්ටිපන්දරේ පේන නිසා ඒක සිතින් අත්හරිනවා. අත්හැරලා ටිකක් වෙලා නෝ මේ දැන් දවස් දෙකකට පස්සේ මට ආයේ අස්ති අර අර සතර සටිපට්ඨානයේ තියෙන දිසාසු දස දිසාසු කියලා අර විසිරි යන්නේ අර මේ මේ තැන් වලින් කැඩිලා විසිරි යනවා ඔළුව හක් ගැඩිය වගේ අන්න ඒ වගේ පේන්න ගත්තා. හරි. ඒකත් ඉතින් අත්හැරලා මේ දැන් දකින්නවා කියලා අත්හැරගෙන අර කරගෙන යනවා. ඔව් වරදක් නැහැ. ඒ කියන්නේ දැන් අපි ඔය කරගෙන යනකොට දැන් අර මීට කලිනුත් මෑණි මෑණි කෙනෙක් කිව්වා කියන්නේ අපිට මේක ඇතම් කෙනෙකුට මේක පේන්න ගන්නවා. කියන්නේ අස්ති පේන්න ගන්න පුළුවන් අනිකුත් මේ කයේ තියෙන කොටස් පේන්න ගන්න පුළුවන්. ඒකේ ටික ටික අර ධාතු ලක්ෂණේ මතු කරගන්නයි තියෙන්නේ. අපිටම දැන් මෙතන අපි දැන් අපිටම දැන් අපිට තේරෙනවා හෘද වස්තුවක් පේනවා. පෙනහලු පේනවා. නැත්නම් ඇටකටු පේනවා. දැන් මේවට අපිට නම් දෙන්නත් පුළුවන්. නම් මොනවාද වශයෙන්ුත් දන්නවා. ඒ ඔක්කොම සම්මුතිනේ. ඒ ඒ ඒවා තුලින් අපි නැවතත් ධාතු ලක්ෂණයක් මතු කරගන්නවා. ධාතු ලක්ෂණය මතු කරගෙන යද්දි තමයි ඔක කැඩෙන්න ගන්නෙ. දැන් ඔය දැන් ඔය කැඩිලා පේනවා කියන්නේ ඒකට එන්න හදන්නේ. එහෙම හැමදෙරේ ධාතු ධාතු මම ධාතු පටවියාපෝ තේජෝ ධාතු වලින් හැදින්නේ මේකේ ඒ ඒ අනුව මේක දෙයක් නැහැ මේක ධාතු විතරයිනේ ධාතු සමූහයක් විතරයි කියන එක මම ඒක ඒක සිත තුල තියෙනවා මගේ නෑ එහෙම එහෙම එකක් නෙමෙයි ඒ කියන්නේ මේක හිතලා ගන්නව නෙමෙයි හිතලා නෙමෙයි ස්වාමීන් වහන්සේ ඒක අර මට අර පට තද ගතිය තේරෙනකොට තේරෙනවා. අන්න හරි. ඒ දැන් ඒ ඒ කියන්නේ මෙතෙන්දි බලන්න හිත පුළුවන් තරම් සරල කරගන්න. හිත පුළුවන් තරම් සරල වුණා නම් ඔය දේ සැහැල්ලුවෙන් සිද්ධ වෙනවා. කියන්නේ අපි හුඟක් නිකන් භාවනාව සංකීර්ණ කරගත්තොත් අවුල් වෙනවා. යම්බරට යන්න බෑ. හිතට බරයි. ඒ වෙනුවට හිත පුළුවන් තරම් ඔය හුඟා දේවල් වලින් අපි ඉගෙනගත්ත දේවල් වලින් සජ්ජායනා කරපු දේවල් වලින් අහපු දේවල් වලින් හිත නිදහස් කරගන්න දැනට දැනෙන දේ තුළට පුළුවන් තරම් ඒ ශක්තිය යොදවන්න. ඒ කියන්නේ දැන් අපි හිත හිත ලොඩාක් දේවල් වලින් පොරවන් තිබුණොත් හිතේ මුළු ශක්තිය මේ අත්දැකීමට යොදවන්න හැකියාවක් නැහැ. හිතේ හිතන්න අපි අනිත් දේවල් වලින් ඔක්කොම හිත නිදහස් කරගෙන නම් දැන් මුළු ශක්තිය ඔක්කොම ඉතුරු වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ මුළු ශක්තිය දැන් මේ වර්තමාන අත්දැකීමට හොඳට යොමු කිරීමේ හැකියාව තියෙනවා. අපි එතකොට දැන් ඔහොම බලාගෙන යනකොට දැන් අපි තුමු දැන් මේ කොටස් පේනවා. ඒ ඒවැ දැන් ඇට කටු වගේ එහෙම දෙනවා. මෙතන තියෙන්නේ ධාතු ස්වභාවය. පටවි ධාතු ස්වභාවය පුළුවන් බලන්න දැන් ඇට කටු පේනවා නම් විශේෂයෙන් අපි තුමු එතන තියෙන අර කර්කශ බවක් මතු කරගන්න පුළුවන්. ඊළාට මේ අනිකුත් කයේ තියෙන වෙන කොටස් පේනවා නම් අපි තුමු බඩවැල් වගේ පේනවා නම් ඊළඟට හෘද වස්තු වගේ දේවල් පේනවා නම් එතන තියෙන නිකන් අර නිකන් ජෙලි එකක් වගේ නිකන් මුරුදු ස්වභාවය තියෙන්නේ. එතනින් ඒ ඒත් පටවි දක්ෂණයම තමයි. ඒ මුරුදු ස්වභාවයට හිත යොදන්නේ. දැන් මේ මේ කොටස් මොනවාද කියලා නම් දෙන්න යන්න අවශ්‍ය නැහැ. මෙතන මේ මෘදු ස්වභාවයට හිත යදුවා. අපි දුම් නිකන් වැగిරෙන දේවල් තේරෙන්න ගත්තා. ඉතින් වැగిරෙන ස්වභාවයට හිත යොදන්න. අර ඒ පට ධාතු වල තියෙන මූල ස්වභාවයට හිත යොදා ගන්න. එතකොට තමයි පරමාර්ථ පැත්තට කිට්ටු වෙන්නේ. එතකොට ඒ ඒ එහෙම යනකොට ඒවා හොඳට හොඳට ප්‍රගුණ වෙන්න ප්‍රගුණ වෙන්න මේ කඩලා යනවා. ඒ කියන්නේ දැන් මෙතන මේ ඝන සංඥාව සම්පූර්ණයෙන් විසිරලා යනවා. ඒකට අපි උදව් කරන්නයි තියෙන්නේ අපි ඒකට උදව් වෙන්නේ නැහැ අපි තවදුරටත් මේකේ අපි අර අහපු දේවල් කරපු සජ්ජහායනාවන් වල එලිලා හිටියොත් ඒක වෙන්නේ නැහැ. හතර සතිපට්ඨානයේ තමයි දැන් මේ වඩන්නේ. වඩන්නේ ඒක තමයි. <laughs> සජ්ජායනා කරන එක සජ්ජායනා කරන වෙනුවට මේක වඩන්න. ඒ කියන්නේ සජ්ජායනාව හොඳයි. දැන් මේ ඒ කියන බුද්ධ වචනය දැන් අපි මේ ප්‍රායෝගිකව කරීමයි කරන්නේ. ඉතින් අපි ඒක දැනගැනීමත් හොඳයි. දැන් මේ ඒකේ එක ප්‍රදේශයක් අරගෙන අපි ධාතු මනසිකාරය කියන කොටස අරගෙන දැන් අපි හොඳට ප්‍රත්‍යක්ෂ වශයෙන් ඒක අත්දකින්නයි මේ හදන්නේ. ඒක තමයි වෙන්නේ. ඒකට මූලිකත්වය දෙන්න. ඒකට මූලිකත්වය දීලා වැඩේ කරන්නයි තියෙන්නේ. දැන් මෙහෙම ස්වාමීනි අසුබ සංඥාවක් දැන් මේ අර කොටස් 32 ඒක 32යි මේ තේජෝ ධාතුව කරයි වායු ධාතුවයි ඒකත් එහෙම අරගෙන අර කෙස්ලොම් නියද සම්මස් කියන එක අනුලෝම ප්‍රතිලෝම වශයෙන් පහ පහ 20 වඩනවා ඊට පස්සේ එච්චර ඕනේ නැහැ ඕනේ ඕනේ ඒ කියන්නේ අපි ඒ කියන්නේ ගාක් දේවල් දාගත්තොත් මේ ගැඹුරට යන්නේ නැහැ මෙතන මෙතන බලාපොරොත්තුවක් නැහැ තියෙන තරම් ඔක්කොම භවනා જાති කිරීමේ බලාපොරොත්තුවක් නැහැ එකකින් තමයි මේක බහින්නේ යටට අපිට තේරෙනවා නම් මෙන්න මේකෙන් හොඳට යනවා කියලා දැන් ධාතු ලක්ෂණ වලට ඇවිල්ලා තියෙනවා කියන්නේ ඒකෙන් දාගන්න පුළුවන් තරම් යටට. ඒකෙන් හොඳට ගැඹුරට ගියා නම් ඊළාට ඒ ධාතු ලක්ෂණ වල හොඳට හිත පිහිටවන්න ඕනේ. කලනුත් කිව්වා වගේ ඒකේ හොඳට හිත පිහිටන්න නම් හිතට ලොකු නිදහසක් තියෙන්න ඕනේ. එහෙමයි සර් මට නිදහස වගේ ඒ සැහැල්ලු ගතිය නිදහස සිතට කිසි දෙයක් ගන්නෑ. කිසිම දෙයක් බලාපොරොත්තු නෑ. ඒව අතහරින්න ගොඩාක් මගෙන් අතහැරිලා තියෙනවා. ඒව මට තේරෙනවා. නෑ මං කියන්නේ ඒ වෙලාවේදී නෙමෙයි භාවනාව වඩන වෙලාවේදී. වඩන වෙලාවේදීත් පුළුවන් තරම් හිත සරල කරගන්න. හිතේ තියෙන්න ඕනේ එකඟ බවක් තියෙනවා නිකන් සැහැල්ලුවක් තියෙනවා. මේ කෙරෙන කටයුත්ත ගැන පොඩි සතුටක් තියෙනවා. සතුටින් බොහොම මධ්‍යස්ත සිතින් කටයුත්ත කෙරෙනවා. ඔව් ඒක කරගෙන යන්න එතකොට තමයි ගැඹුරට යන්නේ. ඉතින් ඒ වඩන එකක් තියාගන්න දැන්. දැන් හුඟක් දේවල් දන්නවා. මේක ඇල්ලක් දන්නවා, මේකක් දන්නවා, හුඟක් දේවල් දන්නවා. ඒකෙන් එක ප්‍රදේශයක් විතරක් ගැඹුරට යන්න තියාගන්න. මට හිතෙනවා ඒක ගොඩක් කල මම වැඩි වැඩි අවුරුදු 15. ආහහ. වැඩුවා ඒවා වැඩි කියලා හිතෙනවා. මට හැබැයි බුද්ධානුස්සතිය තමයි මේ ස්වාමින් වහන්සේ මට ගොඩක් සමාධි වෙනවා මට බුද්ධානුස්සතියම. මේ ඒ දැන් මෙහෙදී මට ඉස්සෙල්ලාම දවසේ මම මම අර බුද්ධානුස්සති භාවනාව වැඩුවේ නැති නිසා මට ටිකක් ආස්වාස ප්‍රාස්වාස භාවනාව ටිකක් වැඩුන්නේ නැහැ. නෑ එච්චර ඔය ගැන මේ කලකිරීම ඇති කරන්න දෙයක් නැහැ. සෑහෙන දෙයක් වෙලා තියෙනවා. දැන් තියෙන්නේ ධාතු මනසිකාරයේ පැත්තෙන් යන බව තේරන තේරෙනවා මට නම්. එහෙනම් ඒ එතනින් යන්න. එතනින් එතනින් හොඳට ධාතු ලක්ෂණ ටික හොඳට මතු කරගත්තා නම් ධාතු ලක්ෂණ එක්ක හොඳට හිත පවත්වන්න පුළුවන් නම් අපි තුන් පැයක් හොඳට මේ ධාතු ලක්ෂණ ටික බල බලා යනවා. දැන් කරන්න තියෙන අපි තුමු දැන් මෙතන තද ගති හොඳට තේරෙනවා ගොරෝසු ගති හොඳට තේරෙනවා මෙලෙක් ගති හොඳට තේරෙනවා බලන්න මේ මුළු පැය තුර පැය පුරාම ඒවත් එක්ක ඉන්න පුළුවන්ද දැන් වෙන දේවල් ඔක්කොම අයින් කරන්න හිත පුළුවන් තරම් ටිකක් මේ හිතේ තියෙන දේවල් හිස් කළා දාන්න හිතේ තියෙන හොඟා බර පුළුවන් තරම් හිස් කළා බැරිද පුළුවන් තරම් මේ හිතේ හිත ඒකරාශී කළා අනිත් මේ දහසක් අරමුණු වලට හිත පුළුවන් තරම් ඒක රාශී කරලා මේ එක දෙයට දාන්න දැන්. එතකොට තමයි ඒකේ ඒකේ ගැම්මක් ගන්න පුළුවන්. එතන ලොකු ආවේගයක් නැත්නම් එතන හොඳ ජවයක් ගන්න පුළුවන් එතකොට. එතනට හොඳට දාගත්තා නම් ඔන්න එතන දැන් තේරෙනවා මේක මේ කෙලවරක් නැතුව මෙතන තියෙන තද ගති රාශියක්. මෙතන තියෙන බිඳෙන ගති රාශියක්. නැත්නම් මෙතන තියෙන සෙලවෙන ගති රාශියක්. ඉතින් මේ විදිහට ඒ ඒ ඊටාම ප්‍රාථමික මට්ටමේ ලක්ෂණ වලට එන්න ඕනේ. ප්‍රාථමික මට්ටම ඒ ඒ ලක්ෂණ ඒ ලක්ෂණ වල තමයි ඊළඟට හිත තියෙන්නේ. ඒතකොට තමයි මෙතන සම්පූර්ණයෙන්ම කියන්නේ නිදහස් වෙලා යාමක් ටික ටික වෙන්න ගන්නෙ. අපි අර සම්මුතිය අරමුණු වල එල්බගෙන ඉන්න තාක් මේක ඒ මට්ටමට එන්නේ නැහැ. සක්මන් දැන් සක්මන් භාවනාවක් කරන්න සක්මන් භාවනාවේදීත් ඒ විදිහට ධාතු ලක්ෂණවල හිත පවත්තන්න. දැන් පුළුවන් තරම් දැන් තමන්ගේ භාවනාව සරල කරගන්න. ඉතින් අපි සමාජලාට අර මේ මේ හරි එකක් ගැන විශ්වා එකක් ගැන විශ්වාසය නැති වුණාම අපි ඔක්කොම try කරලා බලනවානේ. අන්න ඒක දැන් ඔතන වෙලා තියෙන්නේ. ඔව්. අර සුස්ක භාවන විදර්ශනා භාවනාවත් වඩනවා. ඒක තමයි. <laughs> ඒක අර ඒක එක එක කියන්නේ කැලණි මුජ්ජි මහ විහාරේ මම නායක හාමුදුරුවෝ දෙන්නේ සුස්ක විදර්ශනා භාවන. ඉතින් ඒව ඔක්කොම දැන් කලවම් වෙලා වගේ. ඒක තමයි වැඩේ. <laughs> එකක් අල්ලගත්තොත් හොඳයි. ඔව් එකක් වඩන්න. එකක් එකකින් ගැඹුරට යන්න දැන්. හොඳයි. හොඳයි. වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බව ලැබෙලා මේ සසුන් නම්බරයේ දිලෙන්ද මේ මේ සසුන් කෙත ආලෝකමත් කරන්න වාසනාව ලැබේවා. හොඳයි හොඳයි. උතුම් පංච නීවර ධර්මයටවත් වෙලා උතුම් සත්ත්ව බෝධ්‍යංග ධර්ම වැඩි දියුණු වෙලා ඔබ වහන්සේට අවිරාගය නම් උතුම් මාර්ගඵල නිවන් සුව ලැබීමට මේ පින හේතු වාසනාව වේ කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි. හොඳයි තෙරුවන් සරණයි. හොඳයි අපිට ඉතින් ලැබිලා තියෙන ටික විතර ප්‍රශ්නත් අවසానයි. ඒකට දීලා තිබුණ වාචික ප්‍රශ්නත් අවසానයි. ඉතින් මම හිතනවා අද අපි එහෙමනම් මෙතනින් නතර කරමු කියලා. දැන් අද දවසෙත් අපි පැයක වගේ කාලයක් අදත් අපි ධර්ම සාකච්ඡාවේ යෙදුණා. ඉතින් ඒ වගේම මේ පින්වුතුන් ශක්තිපමණින් තමන්ගේ සති සමාධි ප්‍රඥාවන් දියුණු කරගත්තා. ඉතින් මේ විදිහට දවස පුරාත් රැස් කරගත්තා වූ මේ සියලුම කුසල් අපේ නමින් මේ පරිලෝකයේ සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා.